ධම්ම සංගණිප්පකරණයෙහි රූපකාණ්ඩයට අදාළව බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා ඊට පස්සේ පටිසම්භිදා මග්ගප්පකරණයට අදාළව අපි තවත් බොහෝ ධර්ම කරුණු රාශියක් සාකච්ඡා කළා. එතනදී අපි පැහැදිලි කරගන්න තියෙන්නේ තෙසත්ත්‍ය ඥානයන්ගේ පළවෙනි ඥානය වන සුතමය ඥානය පිළිබඳව. සුතමය ඥානයේහි ඇති ලක්ෂණයන්ගෙන් අභිඤ්ඤේය ධර්මයන් නුවණින් දත යුතු ධර්මයන් ඒ වගේම පරිඤ්ඤේය පිරිසිදු දත යුතු ධර්මයන් ඒ වගේම පහතබ්බ ධර්මයන් පිළිබඳව අපි ක්‍රමක්‍රමයෙන් කතා කරන්නට යෙදෙනවා. එතකොට අපිට පහතබ්බ ධර්මයන් පිළිබඳව අපි කතා කරලා පසුගිය දේශනාව තුළ අපි අවසන් කළා. අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙනවා භාවයේ තබ්බ ධර්මයන් පිළිබඳව. භාවයේ තබ්බයි කියලා කියන්නේ යම් කිසි ධර්මයක් ප්‍රහාණය කළ යුතු නම් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා යම් කිසි ධර්මයන් නුවණින් දැනගත යුතු නම් නුවණින් දැනගත යුතු ධර්මයන් නුවණින් දැනගැනීම සඳහා යම් කිසි ධර්මයක් අපි පිරිසිදු දැක්ක යුතු නම් ඒ පිරිසිදු දැක්ක යුතු ධර්මය පිරිසිදු දැකීම සඳහා අපි වැඩි යුතු යමක් තියෙනවා නම් ඒ වැඩි යුතු දෙයට කියනවා භාවයේ සබ්බ කියලා. එතකොට භාවයේ තබ්බන්ති භාවනා කියලා කියනවා. මේ වැඩි යුතුයි කියන අර්ථයෙන් භාවනාවයි කියලා කියනවා. එතකොට භාවනාව වැඩි යුතු දේ. අපි හිත දියුණු කළ යුතු දේ පිළිබඳවයි, පැතිකඩවල් පිළිබඳවයි අපි මේ නිर्देशය තුල කතා කරන්නේ. සුතමේ ඥානය කියනකොට මේ හැම දෙයක් පිළිබඳවම අපි ගන්න නුවණ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්පුරුෂ සංසේවනයේ මගින් අපි තේරුම් ගන්න දේ තමයි සුතමේ ඥානයටයි කියන්නේ. එතකොට කෙනෙක් අපි නුවණින් කළ යුතු දේ පිළිබඳව නුවණින් දත යුතු දේ පිළිබඳව අහලා දැනගන්නවා. ඒ වගේම මේ දේ නුවණින් තේරුම් ගන්නකොට මේ මේ ධර්මයන්ගේ යථාර්ථය අපි අවබෝධ කළ යුතුයි පිරිසිදු දැක්ක යුතුයි කියලා ඒකේනා වටහා ගන්නවා. ඒ වගේම මේ දේ පිරිසිදු දකිනකොට මේ ධර්මයන් ප්‍රහාතව්‍යයි ප්‍රහාණය කළ යුතුයි කියලා කෙනෙකුට නුවණක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රහාතව්‍යාදී ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස මෙන්න මේ මග මෙන්න මේ ප්‍රතිපදාව වැඩි යුතුයි කියලා ඇති කරගන්න නුවණට කියනවා භාවයේ තබ්බ කියලා. එතකොට අද දවසේදී අපි කතා කරන්නේ කතං ඉමේ ධම්මා භාවයේ තබ්බාති සෝතාවදානං සම්පජානනා පඤ්ඤා සුතමේ ඥානං කියන මේ කාරණාව. එතකොට මේ ධර්මතාව ටික වැඩි යුතුයි කියලා යම් නුවණක් තියෙනවා නම් එතකොට මෙන්න මේ නුවණට කියනවා සෝතාවදානයෙන් ලබාගත් සුතමය ඥානය කියන එක. එතකොට අපි පහුගිය දේශනාවන් තුළදී පැහැදිලි කරන්න තියදුනා සුතමය ඥානය පිළිබඳව අහලා තේරුම් ගන්න බව පිළිබඳවම ශ්‍රාවක බෝධියක් වෙනකොට නැතිනම් ශ්‍රාවකයෙක් වෙනකොට අනිවාර්යයෙන්ම බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමකගෙන් මේ ධර්මය අහලා තේරුම් ගන්න බව තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පච්චේක බුදුරජාණන් වහන්සේ කියන මේ බෝධීන්ගේ විතරයි තමා විසින් අවබෝධ කර ගැනීමක් දක්නට තියෙනවා. එතකොට ඒ බෝධි දෙකෙන් මෙහාට එහෙම නැතිනම් ශාවක බෝධිය තුළ අහලා ධර්මයේ දැනගෙන අවබෝධ කර ගැනීමක් තමයි අපිට දකින්න පුළුවන්. නමුත් මේ අහලා ධර්මය අවබෝධ කරගන්නවා කියන එක වර්තමානයේ තුල බොහෝ දෙනෙක් අදහස් වශයෙන් වැරදි සංකල්පනාවන්ට පත්වන දෙයක් බවට පත් වෙලා තියෙනවා කියන එක අපි මතක් කළා. නමුත් නැවත නැවතත් අපි මේ පිළිබඳව සිහිපත් කරන්නේ ඒ පිළිබඳව තියෙන සමාජගත වී ඇති දුර්මතයන් ප්‍රහාණය වීම සඳහා සුතමේ ඥානය කියලා කියන එකෙන් අදහස් කරන්නේ අහගෙන ඉන්නකොටම සෝතාපට්ටි ඵලය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ කියන එක නෙමෙයි. සුතමේ ඥානය තුළ මේ ධර්මයන් නුවණින් තේරුම් ගත යුතුයි, මේ ධර්මයන් සාක්ෂාත් කළ යුතුයි, මේ ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි, ඒ සඳහා මෙන්න මේ මඟ වැඩි යුතුයි කියන අවබෝධය කෙනෙක් ලබා ගත්තා නම් ඒ අවබෝධය තේරුම් ගැනීම කෙනෙක් ලබාගෙන මාර්ගඵලයකටපත් නොවුනත් සෝතාපට්ටි ආදී ඵලයටපත් නොවුනත් ඒ කෙනා ගිහිල්ලා එතනින් එහාට මඟ වඩනවා නම් මඟ දියුණු කරනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම තියනවා ඒ මානසිකාර ප්‍රත්‍යයෙන් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්න. ඒ කියන්නේ අහගත්ත දේ පසුව පසෙකට වෙලා මානසිකාරය කළත් ඔහුට පුළුවන්කම තියනවා මේ ධර්මය සාක්ෂාත් කරගන්නට. එනිසා යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේ බණ අහගෙන ඉන්නකොටම සෝවාන් වන්නට ඕන කියලා ඒක වැරදි සංකල්පනාවක්. බණ අහගෙන ඉන්නකොටම සෝවාන් වන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එහෙම නියාමය නියාමයක් නියාමනයක් ඇත්තේ නැහැ. ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙන දේ තමයි අහල ධර්මයේ දැනගත්ත කෙනාට නැතිනම් අහල තේරුම් ගත්ත කෙනාට ඒ ධර්මයේ පිළිබඳව අනුස්මරණය කරලා මෙනෙහි කරලා මාර්ගඵල අධිගමනය සාක්ෂාත් කරන්නට පුළුවන් කියන කාරණය පිළිබඳව එතකොට අද දවසේදී අපිට මේ භවයේ තබ්බ වැඩි යුතු ධර්මතා පිළිබඳව කතා කරන්නට තියෙනවා. වැඩි යුතු ධර්මයන් පිළිබඳව කතා කරනකොට ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ කායගතා සති සාත සහගතා එක ධර්මයක් වැඩි යුතු වෙනවා ඒ තමයි සාත සහගත සැප සහගත කායගතා සතිය. සැප සහගත කායගතා සතිය කියලා කියනකොට අපි මේ පිළිබඳව යම් පමණකින් මේක පෙර සාකච්ඡා කරලා තියෙන කාරණයක් තමයි කායගත සති සාත සහගතා කියන එක මේ සැප සහගත කායගත සතිය කියන එක. එතකොට ධර්මයක් අහනකොට ධර්මයක් අපි තේරුම් ගන්නකොට ධර්ම ශ්‍රවණය තුළින් අපිට ලබන්නට පුළුවන් බොහෝ ආනිසංස ධර්මයන් තියෙනවා. අසුතං සුනාති අපි පෙර නොඅහපු දෙයක් පෙර අපි තේරුම් අරගෙන නැති දෙයක් අහලා නැති දෙයක් අහගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සුතම් පරියෝධ පරියෝධසේති ඒ අහගත්තු දෙයක් වුණා නැවත නැවත පිරිසුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අහගත්තේ නැති දෙයක් අහගන්න පුළුවන් කමක් තියෙනවා. අහගත්ත දේ වඩා තහවුරු කරගෙන පිරිසුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ධර්ම ශ්‍රවණය තුළින් ලබන්නට පුළුවන් බොහෝ ආනිසංස ධර්මයන් අපිට තියෙනවා. ඒ නිසාමයි අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට ඊටාම ඕනෑකමින් යුක්තව ඒ ධර්මය ඇසිය යුතු බවට පත් වෙන්නේ. එතකොට ඔබ අහපු කාරණාවක් වුණත් නැවත නැවතත් ශ්‍රවණය කිරීම තුළ ඒ තුළ අපිට නැවත නැවත අපේ කාරණාව පැහැදිලි වීමත් තහවුරු වීමත් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මෙතනදී අපි කායගත සතිය කියන කාරණාව නැවත නැවතත් සිහිපත් කරන්නේ නැතුව ඒක ඉදිරියේදී වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා ඉඩ කඩක් තබලා අපි කෙටි හැඳින්වීමක් පමණක් මෙතනදී සිද්ධ කරනවා. සාත සහගතයි කියලා කියන්නේ සැප සහගතයි කියන එක. සාත කියලා කියන්නේ සැපය කියන එකට. එතකොට කායගත සති සාත සහගතා කියනකොට මේ කායගත සතිය කියලා කියනවා කය අනුවගිය සිහිය කියන එකට කායගත සති. එතකොට කය අනුවගියපු සිහියට ඒක නිකම්ම නෙමෙයි සාත සහගතයි සැප සහගත අවස්ථාවක් ගැන කතා කරන්නේ. භාවනාව පටන් ගන්න කෙනෙකුට බොහොම රළුයි වෙන්නත් පුළුවන් බොහොම ආයාසයෙන් සිද්ධ කර යුතුයි කියලා හැඟෙන්නත් පුළුවන් නමුත් මේ ධර්මයේ ගමන් කරනකොට නැතිනම් ධර්මයේ තුල අපි හික්මනකොට යම් මට්ටමකට අපිට චේතෝ සමතයන් චේතෝ සමාධිය නැති වෙනවා නම් අන්න එතකොට මේකදී තවදුරටත් දුක්සහගත බවක නැහැ අපහසුතාවයන් මැදේහි කරන බවක් ඇත්තේ නැහැ. තියෙන දේ තමයි බොහොම ඊටාම පහසුවෙන් අපිට වඩන්නට පුළුවන් සැපසහගත බවක් අපිට ධර්මයේ තුල ඒ අපේ මාර්ගයේ තුල සිහි පැවැත්ම තුල පවතිනවා. ඒ නිසා තමයි මේ වැඩි යුතු එකම ධර්මයේ කුමක්ද කියලා අහනකොට සාත සහගත කායගත සතිය කියලා කිව්වේ. කායගත සතිය පිළිබඳව අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සතිපට්ඨාන ධර්මයේ පිළිබඳව කතා කරනකොට ද්වේ ධම්මා භාවයේ තබ්බා ධර්මතා දෙකක් වැඩි යුතුයි කුමන ධර්මතා දෙකක්ද සමතෝච විපස්සනාච සමතේ සහ විපස්සනාව ධර්මතා දෙකක් වැඩි යුතුයි කුමන ධර්මයක්ද සමතේ සහ විපස්සනාව එතකොට සමතේ කියලා කියනවා සිතේ ඇති ඒකාග්‍රවත් බවට සමතේ කියලා කියනවා විපස්සනාව කියලා කියනවා යථාර්ථයේ පිරිසිදු දකින්න නුවණට කියනවා විපස්සනාව කියලා සමතේ සහ විපස්සනාව. එතකොට සිතෙහි ඇති ඒකාග්‍රතාවය අදහස් සංකල්පනාවන්ගේ විසිරුණු බව ඉවත් කිරීම කියන මේ චේතෝ සමතය අපිට කර්මස්ථාන තුලින් සිද්ධ කරන්නට පුළුවන් එක දිශානකයක එක අරමුණක හිත එකතු කිරීම තුළ පවත්වා ගැනීම තුළ ඒකාග්‍රගත කිරීම තුළ විදර්ශනාවේ ස්වභාවය තමයි ප්‍රකර්ශවත් දර්ශනයක් ඇති කිරීම ප්‍රකර්ශවත් දර්ශනයක් ඇති කිරීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින දැක්මට එහා ගියපු ශ්‍රේෂ්ඨ උත්තරීතර දර්ශනයක මනස අරගෙන යන. ඒ කියන්නේ පෙනෙන දෙයට ඔබෙන් නුවණ පැවැත්වීම කියලා කිව්වා. ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් සාක්ෂාත් කිරීම සත්පුද්ගල ප්‍රඥප්තියින් ඉක්මවා අවබෝධ කර ගැනීම කියන මේ විදිහට අපිට මේක නිර්වචනය කරන්නට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ශාසනයේ ක්‍රමවේද කීපයක් තියෙනවා. නිවන් දකින්නට නිර්වාණ අවබෝධයක් සිද්ධ කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. පළවෙනි එක සමත පූර්වාංගම විපස්සනා වඩන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සමතය පෙරටු කරගෙන විදර්ශනාව නැඹුරු නිදර්ශනාවට නැඹුරු වෙලා විදර්ශනාව වඩින කෙනෙක් ඉන්නවා. එයාට කියනවා සමත පුබ්බංගම විපස්සක කියලා. සමත පූර්වාංගම විපස්සනාව වඩනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා විපස්සනා පූර්වාංගම සමතේ වඩනවා. විපස්සනා පූර්වාංගම සමත භාවනාවක් කරනවා. ඒ කියන්නේ විදර්ශනාවත් තමයි මූලිකත්වය. නමුත් ඒ තුළම සමතේ උපදවල සමාධිය උපදවන කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා සමත විපස්සනා යුගනද්ද වඩන කෙනෙක්. ඒ කියන්නේ සමතය සහ කාලයෙන් කාලයට හිතේ රාගාදී චේතනාවන්ගේ විපසමනය සමතේකටපත් කිරීම සිදු කරමින් සහ විදර්ශනාවගේ විදර්ශනාවෙන් යථාභූත ඥාන දර්ශනයක් ගෙන දෙමින් මේ සමත විපස්සනා දෙක යුගනද්දව වඩන තවත් කෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා එකනා විදර්ශනාව පැත්තෙන් ශිෂ්ට විදර්ශකව හෝ ප්‍රතිපදාව වඩාගෙන යනකොට විදර්ශනා උපක්ලේශ ධර්මයන්ගේ හිත රැවටිලා නැතිනම් ඕභාසාදී නිමිත්තයන්ගේ හිත මුලාවටපත් වෙනකොට මේ විදර්ශනා උපක්ලේශයන්ගෙන් හිත ගලවා ගැනීම පිණිස ධර්මයේ මානසිකාරයේ පවත්නවා ඒ පවත්නකොට මිදෙනවා එතකොට ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද සූත්‍රයේදී අවස්ථාවකදී දේශනා කරනවා මේ ලෝකේ අරහත්ත්වය ප්‍රකාශ කරා නම් යම් කිසි කෙනෙක් ඒ අරහත්ත්වය ප්‍රකාශ කරන මා හමුවේහි අරහත්ත්වය ප්‍රකාශ කරපු හැම කෙනෙක්ම මේ හතර ක්‍රමයෙන් එක ක්‍රමයකට තමයි අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමත පූර්වාංගම විපස්සනාවෙන් විපස්සනා පූර්වාංගම සමතයෙන් සමත විපස්සනා යුගනද්දව සහ ධම්මෝද්දච්චය කියලා කියන අර අපි විපස්සනා උපක්ලේශ ගැන කතා කරපු එකට මෙන්න මේ කියන ආකාරයන්ගෙන් තමයි අරහත්ත්වය සාක්ෂාත් කරලා තියෙන්නේ කියලා. එතකොට අපි මෙතනදී කතා කරන්නේ ධර්මතා දෙක පිළිබඳව සමතය සහ විපස්සනාව කියන කොට. ඒකට සමතයේ තියෙන්නේ සමත කෘත්‍යය. විපස්සනාවේ තියෙන්නේ වෙනමම ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරන කෘත්‍යයක්. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා සමතේ වැඩි වීම තුළ සමාධිය දියුණු වෙනවා වගේම අපිට විදර්ශනාව වැඩි වීම තුළ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයාගේ වැඩිවීමට යෑම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි සමසතලිස් කර්මස්ථානාදී ඕනෑම කමතහනකින් යමක් සිද්ධ කරනවා නම් ඒ කරන්නේ අපි චිත්ත සමතයක් ඇති කර ගැනීම සඳහා. එතකොට ඒකකින්වත් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ. මෙහෙම කිව්වයි කියලා වරදවා වටහා ගන්නට එපා. මේකෙන් කියන්නේ භාවනා කරනකොට අපිට ඔබට ඒක නිවන් පිණිස උපකාරක ධර්මයක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ කමතහන් වඩනවා කියන එක තුළ බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමතයයි කියන එකයි කියන්නේ. එතකොට ඒ සමතය තුලින් ලැබෙන නැතිනම් ඒකාග්‍රතාවය තුලින් ලැබෙන නිවනක් නෙමෙයි ඒක උත්තරීතර ඥාන දර්ශනය කියනුයි අපිට මිදීම කියන දේ නොඇලීම කියන දේට පත්කිරීමක් සිද්ධ වෙන්නේ. එනිසා සමතයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම චිත්ත ඒකාග්‍රතාවය. ආනාපාන සතිය උදාහරණයක් හැටියට ගත්තොත් කොටින්ම කිව්වොත් ආනාපාන සතිය තුළින් පමණක් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම කිව්වයි කියලා කලබල වන්න තෙපා. බෝධිසත්වයන් වහන්සේ වැඩිවෙත් ආනාපාන සතියයි. එහෙනම් ආනාපාන සතිය වඩලා බුද්ධත්වයට පත් වුණාය කියලා කලබලයකට පත්වන්නට එපා. ආනාපාන සති භාවනාව කියන එක තුළ වැඩෙන්නේ සමතය මොකද දෝසතානන් වහන්සේ නැතිනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පෙරත් ආනාපාන සතිය කියන එක මේ ලෝකයේ තුල තිබුණා ආනාපාන සතිය තිබුණයි කියලා නිවන් ගම නිවන් මගක් නිවන් ප්‍රතිපදාවක් ලෝකෙ තුල තිබුණේ නැහැ කාටවත් නිවන් දකින්න පුළුවන්කම තිබුණේ නැහැ එහෙනම් ඒකෙන් අපිට පැහැදිලි කරගන්නට පුළුවන් ආනාපාන සතිය කියන එක තුළ නිවන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක. එහෙනම් ආනාපාන සතිය අපි වඩන්නේ කුමක් සඳහාද? සමතය උපදවා ගැනීම සඳහා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා සමත පූර්වාංගම විපස්සනාව වඩන කෙනෙකුට මේ උපදින ආනාපාන සතිය තුළ උපදින චිත්ත ඒකාග්‍රතාවයේ භාවිත කරමින් ඒ සිතේ පවත්නා ලක්ෂණ විදර්ශනාවකට ලක් කිරීම හෝ ආනාපාන සතිය වඩනවා නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ පැත්තට නැඹුරු වෙලා විදර්ශනාවට ලක් කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මේ ටිකෙන් අපිට දකින්න පුළුවන් දකින්න තියෙන දේ තමයි ඇත්තටම මේ කාරණාව අවබෝධ නොකිරීම නිසා තේරුම් නොගැනීම නිසා ඇතැම් වෙලාවට සමතය සහ විපස්සනාව කියන එකේ ලක්ෂණයන් පටලවගෙන ලෝකේ බොහෝ ඇතම් පිරිසක් කටයුතු කරන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් වර්තමානයේ තුල මේ ධර්මයේ විකෘති වීමක් අපිට දකින්නට තියෙනවා නම් ධර්මය ඇතැම් අය විසින් වැරදි අර්ථකථන සපයමින් විග්‍රහ කරන ආකාරයක් අපිට දකින්නට තියෙනවා නම් ඒකට ප්‍රධානම තවත් එක හේතුවක් තමයි මේ සමත විපස්සනාදී ධර්මයන්ගේ තියෙන ස්වභාවයන් පිළිබඳව හඳුනා නොගැනීම කියන දේ. ඒ නිසා ඇතැම් වෙලාවකදී ආනාපාන සතිය පිළිබඳව ප්‍රශ්න කරනවා. ආනාපාන සතිය කියලා කියන්නේ හුලං වෙන්න බෑ හුලං දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා ඇතැම් වෙලාවට සමාජය තුළ ප්‍රශ්න කරනවා අපිට අහන්නට ලැබෙනවා. ඇත්තටම ආනාපාන සතිය තුළින් නිවන් දකින්න පුළුවන් කියන එකක් කිව්වේ නැහැ. ආනාපාන සතිය කියන එකෙන් කතා කරන්නේ නිවන් දකින්නවා කියන එක නෙමෙයි. ආනාපාන සතිය තුළ ඇතිවෙන එකම දේ තමයි චිත්ත සමතය කියන එක. හැබැයි ඒ සමතය උපදවන දේම පාදක කරගෙන විපස්සනාව වඩන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අනිච්චානුපස්සී වාසසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති. එතකොට මේ අනිත්‍ය වශයෙන් දකිමින්, පටිනිස්සග්ග වශයෙන් දකිමින් මේ විදිහට කෙනෙකුට පුළුවන්කම තියෙනවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ නොඇලීම් වශයෙන් මේ විදිහට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය පිළිබඳව උනත් මානසිකාරයේ පවත්වන්නට හිත වඩන්නට පුළුවන්කම තියෙනවා. මේ මොන ආකාරයට හිත වැඩුවත් මොන ආකාරයට හිත දියුණු කළත් පින්නතුනේ එතකොට පළමුව ආනාපාන සතිය කියන එකේ කෘත්‍ය උනේ සමතය ඇති කිරීම ඒ වගේම අනිත්‍යානුදර්ශනය, දුක්ඛානුදර්ශනය, අනාත්මානුදර්ශනය, විරාගානුදර්ශනය, නිරෝධානුදර්ශනය සහ පටිනිස්සග්ගානු දර්ශනය ආදී දර්ශනයන් ඒක විපස්සනා පක්ෂයේහි වැටෙන දෙයක්. එතකොට සමත විපස්සනා දෙකෙන්ම නිවන් අවබෝධ කිරීමක් විසක කතා කරන්නේ අර සමත කොටස විතරක් අරගෙන කතා කිරීමක් ගැන නෙමෙයි. ඒ නිසා ඇසිය යුතු නැහැ කෙනෙක් එහෙනම් ආනාපාන සතියෙන් නිවන් දකින්න බෑ නේද කියලා හුලන් දිහා බලන් ඉඳලා නිවන් දැක්කේ නිවන් දකින්න පුළුවන්ද කියලා අහන එක සුදුසු නැහැ. මොකද ආශ්වාස ප්‍රාශ්වාසයේ දිහා හිත තිබ්බේ ආශ්වාස ප්‍රාශ්වාසය ගැන මෙනෙහි කළේ වෙන කුමක්වත් පිණිස නෙමෙයි අර බාහිර ආරම්මණයෙහි විසිරලා තියෙන මනස ඒකාග්‍රගත කර ගැනීම සඳහා ගත්ත එක උපක්‍රමයක් ඒක සිද්ධ කළේ සමත කෘත්‍යයක් ඒකෙන් අපි විදර්ශනාව දකින්නට හදනවා නම් ඒක අපි කරන මහ බරපතල වරදක් එතකොට කෙනෙක් හිතනවා මේ අස් කරනවා සහ පස් කරනවා කියලා ආනාපාන සතිය කියන එකට එහෙම අර්ථකථන සැපයීමක් බොහෝ දෙනෙක් සිදු කරනවා. ආනාපාන කියන්නේ මේ හුලං භාවනාවක් ගැන නෙමෙයි මේ අස්පස් කරනවා කියන එකක් ගැන කරන්නේ සසරේ ඉඳන් ගෙනාපු ඒ ආශ්‍රව ධර්මතාවයන් අස් කරනවා සහ පස් කරනවා කියලා හොඳ දේවල් අතුලත් කරගන්නවා කියලා කියනවා. හැබැයි ඔතනදී ඇතිවන ගැටලුව තමයි බොහෝ සූත්‍ර දේශනාවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා ආනාපාන සතිය වඩපු බව. ඒක සංයුක්ත නිකායේ ආනාපාන සති සංයුක්තයේදී ඇතම් සූත්‍ර ධර්මයන් වලදී බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා මහණෙනි අන්‍ය තීර්ථකයෝ ඔබලගෙන් ඇහුවොත් එහෙම යම් වෙලාවක ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ මොන විහරණයෙන්ද වාසය කරන්නේ කියලා ඇහුවොත් එහෙම මහණෙනි ඔබලා උත්තර දෙන්න මේ මේ කාලය තුල අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආනාපාන සති විහරණය තුල වාසය කරනවා ආනාපාන සති සමාධිය උපදවගෙන වාසය කරනවා මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නට කියලා එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේට අස්පස් කරන්නට දෙයක් තිබුණේ නැහැ එතකොට අස්පස් කරන්නට දෙයක් බුදුරජාණන් වහන්සේටත් තිබුණා නම් සම්මා සම්බුද්ධයි කියන්නට සුදුසුත් නැහැ එහෙනම් අපේ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේත් වඩනවා කියලා තියෙනවා නම් අපේ අස්පස් කරනවා කියන අර්ථය එතනට ලබා දෙන එක ඊතරම්ම බුද්ධිගෝචර ගැළපෙන දෙයක් නෙමෙයි. එහෙනම් ආනාපාන සතිය කියන එකෙන් सिद्ध කරන්නේ මොකද්ද? ඒක චිත්ත සමතය, ඒ තුල ඇති වෙන ඒකාග්‍රතාවය, බුදුරජාණන් වහන්සේ ඒ උපදවාගත් සමත නිමිත්ත තුළ ditta ධම්ම සුඛ විහරණය සඳහා වාසය කරනවා කියන එක විද්‍යමාන වන දෙයක්. එතකොට තව බොහෝ සූත්‍ර දේශනාවන් තියෙනවා. ආකාංඛේය සූත්‍රය වගේ මට මතක. ඒ වගේ සූත්‍ර දේශනාවන්ගෙදී රහතන් වහන්සේලා ඇතැම් වෙලාවට ආනාපාන සතිය වඩපු ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පැහැදිලි ලෙසම රහතන් වහන්සේලාටත් ආශ්‍රව තිබුණා නෙමෙයිනි දුරු කරන්නට අස්පස් කරලා දාන්නට එහෙනම් මේ කතා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයේ පිළිබඳවමයි ඒකට තියෙන හොඳම උදාහරණ අපිට වෙනමම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉදිරියේදී අපි කායානුපස්සනාව ගැන කතා කරනකොට සාත සහගත අපිට කායගත සතිය ගැන කතා කරනකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට මෙතනදී අදහස් කරන්නට අවශ්‍ය වුණේ සමතය සහ විපස්සනාව පටලව නොගත යුතුයි කියන එක. ඒ කියන්නේ සමතේ තියෙන්නේ සමත කෘත්‍යයකට එතකොට ඒ තුල අපි කෙනෙක් සම්මෝහයකටපත් වෙනවා. සමහර වෙලාවට මෛත්‍රී භාවනාව ගැන ප්‍රශ්න කරනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙතනදී මේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා අනිත් අය නිදුක් වේවා නිරෝගී වේවා කියලා කියනකොට මේ සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය නේද මේ තුළ වර්ධනය වෙන්නේ කියලා අර සැක නොකට යුතු තැන සැක කරනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රතිපදාවක් පටන් ගන්න ඉස්සෙල්ලාම උපරිම තලයෙන් උපරිම ඵලයෙන් නෙමෙයි ප්‍රතිපදාවක් පටන් ගන්නෙ සාමාන්‍ය මට්ටමක ඉඳලා ඕනම කෙනෙකුට දියුණු කරන්නට ඕනම කෙනෙකුට හිත වඩන්නට පුළුවන් තැනක ඉඳලා සාමාන්‍යයෙන් මම නිතර මතක් කරන දෙයක් පළවෙනි පඩිය බිම ගෑවිලා තියෙන්නේ පළවෙනි පඩිය බිම ගෑවිලා තියෙන නිසා තමයි පහසුවෙන් කෙනෙක් නගින්නේ ඒ වගේම පළවෙනි පඩියක් තියෙන නිසා තමයි දෙවෙනි පඩි තුන්වෙනි පඩිත් තියෙන්නේ. එතකොට පඩි පෙළක පළවෙනි පඩිය බිම ගෑවිලා තියෙනවා වගේ මේ ප්‍රතිපදාව පටන් ගන්න කෙනාට ඉස්සෙල්ලාම මේ තමාගේ තියෙන දෘෂ්ටිවාදයට සමීප තැනක ඉඳලා තමයි මේ ගමන් මඟ තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි මොන විදිහේ භාවනාවක් කරන්නට ගියත් අපිට සමාධිය තුළ ඇහෙනවා සමහර වෙලාවට මේ ආර්ය මෛත්‍රී භාවනාව කියලා මේ සෝවාන් ඵලයෙන් නිදුක් වේවා සකුදාගාමි ඵලයෙන් නිරෝගී වේවා ආදී වශයෙන් කරන විවිධාකාර මෛත්‍රී භාවනා අපිට දකින්නට ලැබෙනවා. නමුත් මේ භාවනාවන් ත්‍රිපිටකය තුළ විග්‍රහ වෙන මෛත්‍රී මෙත්තා කතා ආදී තුළ විග්‍රහ වෙන භාවනාවන් නෙවෙයි. එතකොට මේ කතා කරන දේ හුදෙක්ම අර ආපු සම්ප්‍රදායට එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්ම විනයට තේරවාද මහා විහාරික ක්‍රමවේදයට ගරහන එක්තරා වැරදි සහගත සංකල්පනාවක් විතරයි. මොකද එතනදී සත්පුද්ගල සංඥාව කිසිම ගැටලුවක් ඇති වෙන දෙයක් නෙමෙයි. මොකද මේ දේ වඩන්නේ මේ භාවනාව සිද්ධ කරන්නේ මෛත්‍රී භාවනාව උන සමතාර්ථය සඳහා මිසක විපස්සනා අර්ථය සඳහා නෙමෙයි. එනිසා මෛත්‍රිය කියලා කියන්නේ සමත භාවනාව. ඒ තුළ බලාපොරොත්තු වෙන්නේ සිතේ ඒකාග්‍රතාවය මිසක සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියන එක ගැන හෝ අනාත්ම දර්ශනයක් පැහැදිලි කිරීමකට යන්නට නෙමෙයි මේ කාරණා ටික වඩන්නේ. එනිසා මේ ශාසනයේ ඉන්න කෙනා හොඳට උපපරීක්ෂක කෙනෙක් නැතිනම් උපපරීක්ෂක කියලා කියන්නේ උපපරීක්ෂාවෙන් මේ පිළිබඳව මන අවබෝධයෙන් මානසිකාරයේ පවත්වන කෙනෙක් විදිහට ඒකේනා දන්නවා මේ සමතේ වඩන්නේ චිත්ත ඒකාග්‍රතාවය දිනු කරගන්නේ කුමක් සඳහාද කියන එක පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. අන්න ඒ නිසා සමතේ සහ විපස්සනාව වැඩි යුතු ධර්මතා දෙක අපිට කෙටියෙන්ම ප්‍රතිපදාව ගැන කතා කරන්නට පුළුවන් ওই වචන දෙක තුල. සමතය සහ විපස්සනාව කියන එක තුළ. එතකොට සමතය හැම වෙලාවකදීම අපිට සිතේ සමාධිමත් බව ගෙනල්ලා දීලා තියෙනවා. ඒ සමාධිමත් මනසින් සමාහිතෝ භික්ඛවේ යතහ භූතම් පජානාති හිත සමාධිමත් වන කෙනා හිත එකඟ වන කෙනා ඇත්ත ඇති හැටියට දකිනවා කියලා දේශනා කරපු විදිහට අපිට පුළුවන් යථාර්ථය තේරුම් ගන්නට ඒ කියන්නේ විදිහේ ඥාන දර්ශනයක් අපිට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිවන් දකින්න කෙනෙකුට වැඩි යුතු ධර්මතා දෙක මොනවද කියලා අහුවොත් අපිට වැඩි යුතු ධර්මතා දෙක තමයි සමතේ සහ විපස්සනාව කියලා කියන්නේ. සයෝ ධම්මා භාවේ තබ්බා ඊට පස්සේ ධර්මතා තුනක් අපි වැඩි යුතු පවතිනවා. කුමන ධර්මතා තුනක්ද? සයෝ සමාධි සමාධි තුනක් අපි වැඩි යුතුව පවතිනවා. එතකොට සමාධි තුනක් අපි වැඩි යුතුව පවතිනවා කියලා කියනකොට සවිතක්ක සවිචාර සමාධි අවිතක්ක විචාර මත්ත සමාධි අවිතක්ක අවිචාර සමාධි කියලා අපි සමාධිය තුන් ආකාරයකට මීට පෙර කතා කරලා තියෙනවා. එතකොට සවිතක්ක සවිචාර සමාධිය කියලා කියනකොට මේ කියන්නේ ප්‍රථම ධාන සමාධිය පිළිබඳව සවිතක්ක සවිචාර විතර්ක සහිතයි විචාර සහිතයි. විතර්කය කියලා කියන අරමුණ අල්ලා ගැනීම විචාරය කියලා කියන අරමුණෙහි නැවත නැවත හැසිරෙන කමට එතකොට මේ ටික ටිකක් රළු මස්සමින් ප්‍රකටයි. ඒ කියන්නේ දැන් අපි මේ පොත කියන එක අරගත්තොත් මේ පොත අල්ල ගැනීම කියන එක විතර්කය කියලා කියනවා. අපිට රළු වශයෙන් හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පොත දැඩිව අල්ලගෙන අපි පොත පරිමදිනවා නම් මේ පරිමදින හැසිරෙන කමට කියනවා විචාරය කියලා. එතකොට විතක්කය සහ විචාරය. අරමුණ නැවත නැවතත් නැවත නැවතත් විතර්කණය කරන කමත විතක්කය කියලා කියනවා හිතන කමත විතක්කය කියලා කියනවා එතකොට ඒ අරමුණේ නැවත නැවතත් හැසිරෙන කමත කියනවා විචාරය කියලා. එතකොට විතක්ක සහ විචාර කියන ධර්මතා දෙකක්. මේක ප්‍රථම ධානයේදී ප්‍රධාන වශයෙන් ලක්ෂණයක්. ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මුණු කිට්ටුව ඒ ධාන ආරම්මණය ආරම්මණයේ එල්බිලා තමයි පවතින්නේ. ඒ කියන්නේ අපි කසින මණ්ඩලයකට හිත තියලා හෝ නොයසේනම් මෛත්‍රී භාවනාවක මෛත්‍රී සිතක අපි ඕභාසාදී එතනින් පටන් ගත්ත නිමිත්තකට හිත තියලා හෝ ආනාපාන සතිය තුළ උපදෝගත්ත ප්‍රතිභාග නිමිත්තක් හෝ වේවා යම් ඕනම තැනකදී අපි හිත තියෙන යම් නිමිත්තක් තියෙනවා නම් විතක්කයේ ස්වභාවය තමයි ඒ ස්වභාවයේ නැවත නැවතත් ඒ ප්‍රතිභාගාදී නිමිත්ත තුළ හිත විතර්කණය කරනකම හිතනකම විතක්කයේ ස්වභාවය. ඒ වගේම ඒ ඒකාත්වගත අරමුණෙහි නැවත නැවත හැසිරෙනකම ඒකේ ලක්ෂණ වශයෙන් හිතට ගෙනවිත් දෙනකම ඒ ස්වභාවය තමයි ਵਿਚාරයේ ස්වභාවය බවට පත් වෙන්නේ. එතකොට විතක්ක සහ ਵਿਚාර කියන ධර්මතා දෙක. එතකොට විතක්කයේ ස්වභාවය සහ ਵਿਚාරයේ ස්වභාවය විදිහටම වෙනකොට සීති සුඛ ඒකග්ගතා කියලා හිතේ පවතින අනිකුත් ගති ලක්ෂණ ටික ඒ විදිහටම පවතිනවා. එතකොට විතක්ක ਵਿਚාර සීති සුඛ ඒකග්ගතා කියන මේ පළවෙනි සවිතක්ක සවිචාර සමාධිය පවතිනවා. එතකොට අභිධර්ම පිටකයේට අනුව පංචක ණයක් අපි කතා කරනවා ධානයන්ගේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් චතුත්ථ ධානය විදිහට කතා කළාට අභිධර්මයේ තුලදී මේක පංචක ධානය හැටියට කතා කරනවා. ඒ තමයි ဒုတိ ය ධානයේදී අපි සාමාන්‍යයෙන් චතුක්කණයේදී ඒ කියන්නේ ධාන හතරක් කතා කරනකොට අවිතක්ක අවිචාර කියන මට්ටමින් තමයි කතා කරන්නේ. විතක්ක විචාර නැහැ කියන මට්ටමින්. නමුත් පංචකණයේදී අවිතක්ක විචාර මත්ත සමාධියක් කතා කරනවා. අවිතක්ක විචාර මත්ත අවිතක්කයි. නැවත නැවත ඒ අරමුණ උපදවන විතර්කණය කරන රළු මත්තම නැහැ. සිහිති මත්තමක තියෙනවා ඒ නිමිත්ත. නමුත් ඒ නිමිත්තෙහි හැසිරීම මාත්‍රයක් තියෙනවා. අර රළු මත්තම නැහැ. ඊට වඩා යම් පමණකට සංසිඳුණු මත්තමක් ගැන කතා කරන්නේ. චතුක්කණයේදී නම් මේ පළවෙනි ධ්‍යානය සහ දෙවෙනි ධ්‍යානය අතර අතරතුර පවතින ස්වභාවයක් ගැනයි මේ කතා කරන්නේ. අවිතක්ක ਵਿਚාර මත්තයි. විතර්කණය කරනකම නැවත නැවත හිත හිත මනසට ගෙනල්ලා දෙනකම රළුයි. ඒ මත්තම සංසිඳිලා දැන් එළඹ සිටි මත්තමක් තියෙනවා. එළඹ සිටි අරමුණ තුළ නිමිත්ත තුළ නැවත නැවත හැසිරෙනකම තියෙනවා යම් මත්තමකින්. ඒ නිසා අවිතක්ක ਵਿਚාර මත්ත සමාධිය කියලා කියනවා. තුන් ආකාර සමාධිය පළවෙනි සමාධිය අපි කිව්වා සවිතක්ක සවිචාර විතර්ක සහිත විචාර සහිතයි කියලා. දෙවෙනි සමාධියට කියන අවිතක්ක විචාර මත්ත සමාධිය කියලා විතර්කණේ ඇත්තේ නැහැ අවිතක්කයි හැබැයි විචාර මාත්‍රයක් තියෙනවා. එතකොට තුන්වෙනි එක ඊට පස්සේ අපිට තියෙනවා අවිතක්ක අවිචාර සමාධියක්. එතකොට තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී අනිත් ධ්‍යානයන් විතක්ක ਵਿਚාරයන් සම්පූර්ණම සංසිඳ වීමෙන් පසුව ලබාගත් අවිතක්ක අවිචාර සමාධියක්. එතකොට මෙන්න මේකට කියනවා කයෝ සමාධි කියලා සමාධි තුනක් තියෙනවා. මේ සමාධි තුන ඉපදවිය යුතුයි මේ සමාධි තුන වැඩි යුතු ධර්මතා හැටියට පැහැදිලි කරනවා. එතකොට මේ ධර්මතා තුන මේ විදිහට වැඩි යුතු සහ අපි උපදවවි උපදවාගත යුතු ධර්මතා හැටියට පෙන්වනකොට ඒ කියන්නේ අර සමත යානිකයගේ පැත්තෙන් අරගෙන කතා කරනවා මෙන්න මේ විදිහට සමාධිය වැඩි යුතුයි කියලා. ඊට පස්සේ තවත් සමාධිය තුන් ආකාරයකට කතා කරනවා. ඒ තමයි ශුන්්‍යත සමාධි, අනිමිත්ත සමාධි සහ අපනිහිත සමාධි කියන තුන් ආකාරයකට. දැන් මුලින් කතා කළා අපේ සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාර මත්ත සමාධිය, ඒ වගේම අවිතක්ක අවිචාර සමාධිය කියලා අපේ සමාධිය තුන් ආකාරයකින් කතා කළා. තයෝ සමාධි කියන එක අපිට සමතේ තුලින් ලැබිය හැකි ඵලයක් විදිහට තමයි මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන ආදී මේ කතා කරන න්‍යාය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා තවත් තුන් ආකාරයකට මේ සමාධිය ගැන කතා කරන්නට ඒ තමයි ශුන්්‍යත සමාධි අනිමිත්ත සමාධි අපනිහිත සමාධි කියලා ඇති කරගත්ත තුන් ආකාර තවත් සමාධියක් පිළිබඳව. එතකොට මේක විපස්සනාවෙන් ලබන චේතෝ විමුක්තියක් වර්ධවා ගන්නට එපා. විපස්සනා පූර්වාංගම වඩන කෙනෙකුට ප්‍රථම ධානයේ නොලබෙනවා කියන එක මේන් අදහස් කරන්නේ නැහැ. මොකද සෝවාන් ඵලයට කෙනෙක්පත් වෙනවා නම් ධානසිත සහිතවම තමයි සෝතාපට්ටි ඵලයටපත් වීම සිද්ධ වන්නේ. එතකොට මේ ශුන්්‍යත සමාධි, අනිමිත්ත සමාධි, අපනිහිත සමාධි කියනකොට මේක විපස්සනාවෙන් අපිට ලැබිය හැකි ඵලයක්. අනිත්‍යානු දර්ශනයෙන්, දුක්ඛානු දර්ශනයෙන්, අනාත්මානු දර්ශනයෙන්. අපිට පුළුවන්කම තියෙනවා ශුන්්‍යතාවයේ පිළිබඳව අපේ මනස පවත්වන්නට ශුන්්‍යත සමාධිය උපදවන්නට කුමක් තුළින්ද අනාත්මය අනුව බලලා අපිට ශුන්්‍යත චේතෝ විමුක්තිය උපදවීමේ හැකියාව තියෙනවා. අනිත්‍ය අනුව බලලා අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවීමේ හැකියාව තියෙන අනිමිත්ත සමාධියක් උපදවන්නට නම් ඒ වගේම දුක අනුව දැකලා අපිට අපනිහිත චේතෝ විමුක්තියක් ඇති කරන්නට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතනම් අපනිහිත සමාධියක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ තුන් ආකාර සමාධිය. අපිට ශුන්්‍යත කියලා කියනකොට සාමාන්‍යයෙන් වචනයේ ස්වභාවය නම් ශුන්‍යෝ ශුන්‍යෝ කියනකොට අපි දන්නවා හිස් කියලා. ඒ නිසා ශුන්‍යෝ ගාමී කියනකොට හිස් ගම. එතකොට ශුන්‍යෝ රික්තෝ කියලා කියනකොට හිස් බව තමයි අපි රික්තකයේ හිස් ස්වභාවය තමයි අරමුණු කරන්නේ. එතකොට ශුන්‍යත චේතෝ විමුක්තියක්. හිතේ ඇති එක්තරා මිදීමක් විමුක්ති මට්ටමක්. සමාධිමත් බවක්. ඒ සමාධිය උපදින්නේ කුමක් නිසාද? විපස්සනාව පැත්තෙන්. ඇයි විපස්සනාව පැත්තෙන් කියලා කියන්නේ? අනාත්මය දකින කෙනාට තමයි ශුන්්‍යතාවය කියන දේ පැහැදිලි වෙන්නේ. එතකොට මේ ශාසනය කතා කරන ශුන්්‍යතාවය සහ බාහිර ශාසනය කතා කරන ශුන්්‍යතාවය අතර පැහැදිලි වෙනසක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ශාසනයෙන් බාහිර ශුන්්‍යතාවය ගැන යම් කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ හිස් බවක් ගැන. ඒ කියන්නේ කුමකින්වත් දෙයක් නැති බව තුළ තමයි ඒ කතා කරන ශුන්‍යතාවය තියෙන්නේ. එතකොට මේ ශාසනය කතා කරන්නේ ඒ මොකකින්වත් දෙයක් නැති හිස් බව ගැන නෙමෙයි. මොකද ඒ නැති බව තුළ ඇති බව පවතින නිසා. නැති බව තුළ ඇති බව පවතින නිසා. ඇයි එහෙම කියන්නේ? යම් කිසි කෙනෙක් කියනවා නම් ආත්මයක් නැහැ කියලා ඒ නැති ආත්මය කුමක්ද කියලා අපිට අහන්න පුළුවන්. එතකොට ඒ හඳුනන තියනවා කියලා හිතාගෙන ඉන්නේ ඔය ඇති බවට ගත්ත ආත්මය තමයි නැත්තේ. එතකොට ඒ තුල ශුන්්‍යතාවයක් ඇත්තේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් යම් තැන ශුන්‍යයි කියලා දකිනවනම් හිස් කියලා දකිනවනම් ඒ හිස් කියලා දකින පුද්ගල භාවයේ නිසාම එතන නොසිස් බවට පත් වෙලා තියෙනවා. අපි නිතර මතක් කරන උදාහරණයක් නේ ඔබ කවුරුත් නැති ශාලාවකට ගිහිල්ලා ඔබ කවුරුත් නැති බව දැක්කොත් ඔබට පේනවා නම් ඒ ශාලාවේ කිසිමම කෙනෙක් නැහැ කියලා. ඇත්තටම කිසිම කෙනෙක් නැද්ද? ඇත්තටම එක්කෙනෙක් ඉන්නවා. කවුද? බලන මම ඉන්නවනේ. ඒ කියන්නේ බලන කෙනා ඉන්නවා. එහෙනම් ඒක හිස් ශාලාවක් වෙන්නේ නැහැනේ. හිස් බව ගැන යම් කෙනෙක් කතා කරනවා නම් හිස් බව ගැන කතා කරන එක නිසාම එතන නොසිත් හිස් නැහැ. ඒ නිසා මේ ශාසනය කතා කරන ශුන්‍යතාවය එහෙම පැහැදිලි කරගත යුත්තක් නෙමෙයි. ඒක මෝගරාජ සූත්‍ර නිර්දේශයේදී තාමත් දීර්ඝ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශුන්‍යතං ලෝකං අවෙක්ඛස්සු මෝගරාජ සදා සතෝ අත්තානු දික්තින් ඌහච්ච එවං මච්චිතරාසියෝ සියෝ එතකොට මෙතනදී පැහැදිලි කරනවා පැහැදිලි ලෙසම මේ ආත්ම දෘෂ්ටියේ ඇති සිඳීම පිළිබඳව එතකොට ශුන්‍යතං ලෝකං අවෙක්කස්සු මොගරාජ සදා සතෝ මොගරාජයේ හැම කල්ලි සිහියෙන් ශුන්‍යතං ලෝකං අවෙක්කස්සු මේ ලෝකයේ ශුන්‍යත වශයෙන් දකින්නට කියලා දේශනා කරනවා. එතකොට අත්තානු දිට්ඨින් ඌහච්ච ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ආත්ම දෘෂ්ටියක් තියාගෙන නිසා ආත්ම දෘෂ්ටිය සිඳ දමල තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට එයා මායя ඉක්මවා යනවා කියලා මොගරාජ සූත්‍රයේදී කතා කරනවා. එතකොට නිर्देश පාළියේදී මොගරාජ සූත්‍ර නිर्देशය තවදුරටත් පැහැදිලි කරනකොට බෙදා දක්වනකොට ඉතාමත් පැහැදිලි, ඉතාමත් ලස්සන, ඉතාමත් ප්‍රායෝගික විග්‍රහයක් අපිට ඒ තුළ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ශුන්්‍යතාවයේ පිළිබඳව ශුන්්‍යත විමුක්තියක් නැතිනම් ශුන්්‍යත සමාධියක් කෙනෙක් උපදවනවා නම් ඒ කෙනාට ශුන්්‍යත සමාධිය ශුන්්‍යත සමතය ඉපදවීම පිණිස එයා කළ යුතු වෙන දේ පිළිබඳව එහිදී අදහස් එහිදී බොහෝ කරුණු කාරණා පිළිබඳව ගෙනහැර දැක්වීමක් අපිට දකින්න පුළුවන්. එතනදී පැහැදිලි වෙන දේ තමයි මේ විදිහට ශුන්්‍යතාවයේ උපදින්නට නම් අනාත්ම ලක්ෂණය ප්‍රකට විය යුතුව පවතිනවා. අනාත්මයි කියනකොට කුමක් නිසාද අනාත්මයි කියලා කියන්නේ? අසාර අර්ථයෙන් අනාත්මයි. අසාරකත්වයෙන් අනත්තා. කුමකින්ද අසාර අත්තසාර සාරේන අසාරෝ ආත්මසාර වශයෙන් මේක අසාරයි නිත්‍යසාර සාරේන අසාරෝ නිත්‍යසාර වශයෙන් මේක අසාරයි නිත්‍ය බවක් ඇත්තේ නැහැ අනිත්‍යයි ඒ වගේම සුඛසාර වශයෙන් අසාරෝ සැපසහගත බවක් මේක ඇත්තේ නැහැ සැපසහගත වශයෙන් මේක අසාරයි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මේක අසාරයි කියලා කතා කරනවා මේ නිසා තමයි අසාර කට්ටේන අනස්සා කියලා කියන්නේ. අසාර නිසා අනාත්මයි කිව්ව මිසක අනාත්මයි කියලා කියන්නේ අසාරයි නෙමෙයි. අසාර අර්ථයෙන් අනාත්මයි කිව්වා මිසක අපිට අනාත්මයි කියලා කියන්නේ අසාරයි කියන එක කියනවා නම් කෙනෙක් අනත්තයි කියන්නේ අසාරයි කියනවා නම් ඒක වැරදි. අර අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය වගේම සමාජ ප්‍රශ්නයක් කියනවානේ. අනත්තද අනාත්මද කියන්නේ. එතකොට අනත්ත කියනකොට අර අනර්ථ වල තියෙන අනත්ත කියන වචනය අරගෙන කෙනෙක් පැහැදිලි කරන්නට යනවනේ මේකේ අර්ථයක් නැහැ සාරයක් නැහැ කියන එකෙන් පැහැදිලි කරන්නට යනවා. එතකොට අනාත්ම බව කියන එකේ කිසිම ආත්ම භාව වශයෙන් ගන්නට සාරයක් නැහැ තමයි. එතකොට අනාත්මයි කියලා කිව්වේ ඒ නිසා. එතකොට අනාත්මයි කියලා කිව්වේ ආත්මයක් නැහැ නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ යම්කිසි විශිෂ්ට නුවණක් පිළිබඳව කතා කරන දෙයක්. ඒ තමයි ආත්ම භාව වශයෙන් පණවන්නට දෙයක් නැහැ හේතුඵල ධර්මක පැවැත්මක් තියෙන බව පෙන්වනකොට. පෙන්වන්නේ. එනිසා අපිට මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ අනත්තද අනාත්මද කියලා. මොකද අපිට අසාරකත්තේන අනත්තා කියලා කිව්වහම අසාර අර්ථයෙන් අසාරයි කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙනම් අසාරකත්තේන අනත්තා කියලා කියන්නේ අසාර අර්ථයෙන් අනාත්මයි. කුමක් කුම කුමන අසාරාර්ථයකින්ද? ආත්මසාර වශයෙන් අසාර නිසා අනාත්මයි. නිත්‍යසාර වශයෙන් අසාර නිසා අනාත්මයි. සුඛසාර වශයෙන් අසාර නිසා අනාත්මයි. එතකොට දැන් අසාර නිසා තමයි අනාත්මයි කියේ. හැබැයි අනාත්ම කියන්නේ අසාර කියන එක නෙමෙයි. අසාර නිසා අනාත්ම වුණාට අනාත්ම කියන්නේ අසාර කියන එක නෙමෙයි. එතකොට ඒ අනත්ත කියලා කියන්නේ අනාත්ම කියලා කියන්නේ ආත්ම භාව වශයෙන් පණවන්නට තැනක් නැහැ කියන අර්ථයෙන් ගෙන විදින දෙයක්. ඒසා එය සාක්ෂාත් කිරීම පිණිස කාරණා කිහිපයක් කියනවා. සොච්ච සංකාර සමනුපස්සනා වශයෙන් සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනකොට කෙනෙකුට අනාත්මය ප්‍රකට වෙනවා. ඒ වගේම තව කෙනෙකුට අවශ්‍ය පවත්ත සලක්ෂණා වශයෙන් තමාගේ වසඟයේහි පවත්වන්නට බැහැ කියලා හිතන එක තුළ අනාත්මය ප්‍රකට වෙනවා. එතකොට සුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන්ත් සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනකොටත් ඒ වගේම අවශ්‍ය පවත්ත සලලක්ෂණ වශයෙන් තමාගේ වසඟෙහි පවත්වන්නට බෑ කියන එක තුලත් ඔහුට අනාත්මය ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අවශ්‍ය පවත්ත සලලක්ෂණ වශයෙන් කියලා කියනකොට තමාගේ වසඟෙහි පවත්වන්නට බෑ කියන අර්ථය. තමාගේ වසඟෙහි පවත්වන්නට බෑ කියලා කියන්නේ අපිට පුළුවන් කමක් නැහැ අපිට ඕන විදිහට රූප බලන්නට. ඕන විදිහට ශබ්ද අහන්නට පුළුවන් කමක් නැත්තේ. සිදුවෙන එකම දේ බවට පත් වෙන්නේ කර්මය නිසා අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රසාද ධර්මයන් ඉපදවීම විතරයි. එතකොට ඒ ඒ ධර්මයන්ට ඒ ඒ දේවල් ගෝචර වෙන එක නිකම්ම සිද්ධ වෙන දෙයක්. චක්කු ප්‍රසාදය අපි ඇති වෙනකොටම චක්කු ප්‍රසාදයේ පැත්තට බාහිර රූපයන්ගේ ආපాతයට යෑම ඇස් හමුවට පැමිණීම කියන කාරණාව නිකම්ම ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. ඒකෝට අපිට පුළුවන් කමක් නැත්තේ නෑ මේ වර්ණ සතහන මගේ ළඟට නොඒවා කියලා ඒක එතනින් වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැති නිසාම අපි කියනවා ඒක අනාත්මයි කියලා. ඇයි? ආත්ම බවක් තියෙනවා නම් අපිට ඕන විදිහට ඒක පවත්වන්නට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් තමාගේ වසඟෙහි පවත්වන්නට බෑ. ඇහි ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන එක. අපිට ඒ එකම විදිහයට රූපයක් අපිට සැපයි කියලා හිතුණත් දුකයි කියලා හිතුණත් ඒ රූපේ පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. අපි කොතරම් බලන්නට කැමති රූපයක් වුණත් ඒක මොහොතක් මොහොතක් පාසා ඇහි හටගෙන නිරුද්ධ වීම රූපයාගේ හටගෙන නිරුද්ධ වීමක් සිද්ධ වෙනවාමයි. අපිට ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය අරඹයා අපිට පුළුවන් කමක් නැත්තේ. එක දිගට ඔක පවත්වාගෙන යන්න. ඒ නිසා ඒකට කියනවා අවශ්‍ය පවත්ත සලක්ෂණා වශයෙන්. සමාගයේ වසඟෙහි පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැති නිසා ඒකට කියනවා අනත්තයි කියලා. නැතිනම් අනාත්මයි කියලා. ඒ වගේම තුච්ච සංකාර සමනුපස්සනා වශයෙන් සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට කෙනෙකුට අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. ඇයි සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණය කියලා කිව්වේ? සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණය කියලා කිව්වේ අපි හැම වෙලාවකදීම සංස්කාරයක් තුළ රැඳී ඉන්නව සංස්කාර ධර්මයක් ඇසුරු කරනවා. සංස්කාර ධර්මයක් ඇසුරු කරනවා කියනකොට අපි මනෝ විතර්කයක් තුළ හැම වෙලාවකදීම ජීවත් වෙනවා. මේකෙදි මේ බලාපොරොත්තු වෙන්නේ සිත් විදිහට බෙදා දැක්වීම නෙමෙයි. අපි මනෝ විතර්කයන් අනුව හැසිරෙනවා කියන කාරණාව වැඩිදුරටත් පැහැදිලි කර පැහැදිලි කරන්නට. ඒ කියන්නේ අපේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම අපි මනෝ විතර්කයන් එක්ක ගනුදෙනු කරනවා නමුත් අපි හිතනවා අපි රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ කියන මේ ධර්මතාවයන් සමගයි අපි මේ මේ කටයුතු කිරීම සිද්ධ කරන්න කියලා. ඒ නිසා ඔබට පුළුවන්කම තියනවාද ලෝකයේ වටිනා රූපවලට කැමති වන්නට නොවටිනා රූපවලට අකමැති වන්නට වටිනා කියන මිහිරි ශබ්ද අහන්නට අමිහිරි ශබ්ද ඉවත් කරන්නට ගඳ සුවඳ හොඳ සුවඳ විඳින්නට ගඳ ඉවත් කරන්නට රස විඳින්නට නීරස ඉවත් කරන්නට ස්පර්ශ විඳින්නට සැපසහගත දුක්සහගත දේ ඉවත් කරන්නට අපි හැම වෙලාවකදීම අපි වෙහෙස වෙනවා අපි ජීවිතය තුළ ඒ අනුව කටයුතු සිදු කරනවා එතකොට මේ කටයුතු සිදු කරනකොට අපි හැම වෙලාවකදීම අපේ සංස්කාරයේ පැත්තට තමයි අපි බරව කටයුතු කරන්නේ. අපි රූපේ පැත්තෙන් සැපේනවා කියලා හිතනකොට ඒ සැප ගෙනෙන රූපයේ පිළිබඳව ඇති දැක්ම වෙන මොකක්වත් නෙමෙයි ඒක සංස්කාර ධර්මයක් තුළින් ගෙනල්ලා දෙන දෙයක්. ආදරණීය දරුවා නැතිනම් දරුවට අපි ආදරේ හරි ආදරණීය දරුවා ඉන්නවා කියලා අපි ඇති කරගන්නකම කුමක ඇති ඵලයක්ද කියලා බැලුවොත් අපි ඇත්තටම දරුවා කියලා ආදරය කරලා තියෙන්නේ දරුවා කියලා කැමති වෙනකම හදාගෙන තියෙන්නේ කුමකටද? අපි Tamange මනස තුල පෙන්වන දෙයකට මිසක අර අනාත්ම වර්ණ සතහනකට නෙමෙයි. එහෙනම් ඒ වර්ණ සතහන කියන එක කවදාවත් දරුවා බවට පත් වෙන්නේ නැහැ. වර්ණ සතහනේ ස්වභාවයේ බවට පත් වෙන්නේ අනාත්ම ලෙස ඇස් සමුවට පැමිණීම විතරයි. ඇහැට පුළුවන්කම තිබුණෙත් නෑ දරුවෝ දකින්න. ඇහැට පුළුවන්කම තිබුණේ වර්ණ සතහන ගෝචර කරගන්න බව විතරයි. එහෙනම් මේ දෙක හටගෙන නිරුද්ධ වුණ තැනක මේ ටික වැය වුණු තැනක මේ අනුව යෙදුණු චිත්තසංතතියත් ඉවර වුණ තැනකදී අපේ මනස තුළම උපද්ද ගන්න සංස්කාර ධර්මයකට දරුවායි කියලා අපි උපද්ද ගන්න දෙයකට අපි දකින කොහේ ඉන්න දරුවද ඒ දරුවා සතර මහා ධාතු රූපේ පැත්තේ එළියේ ඉන්නවා කියලා අපි මනසින් දැනගන්නවා. එතකොට මෙන්න මේ කතා කරන මේ දරුවා කියලා අපි රැස් කරගන්න මේ සංස්කාරයට අපි ඇලෙනවා ගැටෙන දෙයකට නම් අපි ගැටෙනවා එතකොට ඇත්තටම අපිට සංස්කාරයකට ඇලිලා සංස්කාරයකට ගැටෙන බව තුල තමයි අපි හැම වෙලාවකදීම වාසය කරන්නේ. ඒ නිසා ඔබ නොහිතුවත් ඔබ නොදැනගත්තත් ඒ වගේම ඔබ පිළිගත්තත් ඔබ නොපිළිගත්තත් එතන ඇති යථාර්ථය තමයි ඔබ දරුවට හරි ආදරේ කියන තැනක ඇත්තටම ආදරේ ඒ රූපයක් දරුවා කොට පෙන්වන වැරදි සහගත සංස්කාරයකටයි ඔබ චන්දරාගය ඇති කරගත්තේ කැමැත්ත ඇති කරගත්තේ කියන එක. මිල මුදල් රාන්ද්‍රදී ආදියට කැමති වස්තු සම්පත් වලට කැමති අනිත් පුද්ගලයන්ට කැමති සත්වයන්ට කැමති අනිත් බාහිර දේවල් වලට කැමති කියලා අපි හිතනවා නම් ඒ කැමැත්ත උපදවන හැම දෙයකටම අපි කැමති වෙලා තියෙන්නේ ඒ දේ යහපත් කොට අපේ හිතෙන් තේරුම් ගන්න සංස්කාර ධර්මයකට අකමැති කියලා අපි අකමැති වෙන පටිගය ඇති කරගන්න හැම අවස්ථාවකදීම යථාර්ථයක් විදිහට අපි අකමැත්ත උපදෝගෙන තියෙන හදාගෙන සකස් කරගෙන තියෙන සංස්කාර ධර්මයක් තුළ. එතකොට සංස්කාරයකට ඇලෙන අපි සංස්කාරයකට ගැටෙන අපි කල්පනා කරනවා මම ලෝකයේ ඉන්න පුද්ගලයන්ට කැමති ලෝකයේ ඉන්න අයට අකමැති එතකොට කැමැත්ත සහ අකමැත්ත අපි තීරණය කරනවා බාහිර භෞතිකයේ තුල ඉන්න අයට සාධාරණව බාහිර භෞතිකයේ තුල ඉන්න අයට සාපේක්ෂව. එතකොට අන්න ඒ විදිහට අපි මොනතරම් සංස්කාර ධර්මයක ඇති පහත් ස්වභාවය නොදන්න නිසා ඒ සංස්කාරයට මොනතරම් වටිනකමක් දීලා තියනවද? හටගෙන නිරුද්ධ වෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන සංස්කාරයක යථාර්ථය නොදන්නකම නිසා වටිනකමක් දීලා වටිනකම නිසා අපි ඒ කෙරෙහි ඇලිලා ඒ කෙරෙහි බැඳිලා ඒක අවශ්‍ය දෙයක් හැටියට දකිමින් අපි නැවත නැවතත් සංස්කාර උපදවනවා නැවත නැවතත් ඒ දේ ගැන ප්‍රාර්ථනා සංඛ්‍යාත් බලාපොරොත්තු තියාගෙන යනවා එතකොට මෙන්න මේ විදිහට අපිට යම්කිසි කෙනෙක් දැක්කොත් ඇත්තටම සංස්කාරයක් ඇත්ත කරගන්න එකේ ප්‍රතිවිපාක මොන මට්ටමක්ද කියලා අපිට පෙනේ එතන තියෙන බොරුව මොන තරම්ද කියන එක. ඇහැට පේන රූපය ගැන කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශය මේ හැම දෙයකින්ම අපි හිතෙන් පුද්ගල බව ගොඩනගාගෙන අපි විඳින්නේ සම්පූර්ණම මනස තුල ගොඩනගාගත්ත පුද්ගල භාවයේ මිසක ඒ දේ භෞතිකයේ තුල තියෙන දෙයක් නෙමෙයි. අපි දරුවා ඉන්නවා කියලා දරුවට හරි ආදරේ කියලා හිතන තැනකදී යම් රූපයක් නිසා නම් අපි දරුවා කියන මොහොත මේ මොහොතේ සකස් වුනේ අපි දරුවා කියලා විඳින මොහොත වෙනකොටත් ඒ වර්ණ රූපය හටගෙන නිරුද්ධ වෙලා ඒ ඇහැ කියන එක හටගෙන නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වුණ තැනක තමයි අපි මනස පැත්තෙන් නැවත නැවතත් උපදවලා නැවත නැවතත් අරමුණු කරගෙන මේ සංස්කාරයේ ස්වභාවය පිළිබඳව ඇත්ත නොදන්නාකම නිසා අපි නැවත නැවතත් ඒ දේ විඥානනය කරලා විඳලා තියෙන්නේ. එහෙනම් කෙනෙකුට අනාත්ම ලක්ෂණය තවදුරටත් ප්‍රකට වෙන එක තැනක් තමයි මේ සංස්කාරයේ ඇති හිස් බව පිළිබඳව බලනකොට තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් මේක කිසිම සාරවත් බවක් ඇත්තේ නැහැ. ඒක හරියට අර කෙහෙල් ගහක් වගේ. ඒක ගලෝගෙන ගලෝගෙන ගලෝගෙන යනකොට අපිට පතුරු පතුරු පතුරු පතුරු ගැලවිලා යනවා. මේ තුළ ඇති හරයක් අරටුවක් අපිට ලැබෙන්නේ නැහැ. කිසිම අරටුවක් නැති ශක්තිමත් බවක් නැති දෙයක් විතරක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි දරුවට ආදරේ, ගෙවල් දොරවල් අපිට ඕනේ මේ ලෝකේ හොඳයි මේ ලෝකේ නරකයි අනිත් අයගෙන් මට හිංසා පීඩා එනවා අනිත් අයට මං හරි කැමතියි අනිත් අය මට උදව් කරනවා මගේ වටේට තව බොහෝ දෙනෙක් ඉන්නවා නැතිනම් මගේ වටේට කිසිම කෙනෙක් ඇත්තේ නෑ මම තනියෙන් තනි වෙලා අපි මේ විදිහට මොන විදිහට වින්දත් අපි ඉන්නේ එකම තැනක ඒ තමයි සංස්කාර ධර්මයක් ඇත්ත කර ගැනීම කියන එක හිතේ පවතින විතර්කයක් ඇත්ත කර ගැනීම කියන එක තුල එනිසා මට බොහෝ පිරිසක් ඉන්නවා කියලා අපි කෙනෙක් සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ තමා තුළ උපදවාගත්ත සංස්කාරයක් තුළ. ඒ වගේම මට කවුරුත් නෑ මම තනි වෙලා කියලා කෙනෙක් දුක් වෙනවා නම් ඒ තුළ තියෙන්නේ සංස්කාරයක් තුළමයි. එයාටිනම් සංස්කාරයක් ගැන හිතලා සතුටු වෙන එක සහ දුක් වෙන එක මේ දෙන්නම ඉන්නේ එකම තැනක. එනිසා අපිට තියෙන දෙයක් කරන්නට ඒ තමයි මේ දුකින් මිදීමට අවශ්‍ය නම් මෙන්න මේ ධර්මයන්ගේ ඇති හිස් ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්න එක අවබෝධ කරගන්න එක. එතකොට අද දවසේදී අපිට අපි ඉදිරියේදීත් ඒ කාරණාව තවදුරටත් සාකච්ඡා කරමු. අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනස්කාරාදී කරපවත් වල හැම කෙනෙක්ම වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ මේ විදිහට සිද්ධ කරගත්ත ඒ සියලු කුසල ශක්තිය අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත මේ පින්තුන්ට ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් මුළු ලෝකයටම අපිට දෙන්නට පුළුවන් ඒ උත්තරීතරම දාණය ධර්ම දාණය. මුළු ලෝකෙකටම අපිට අනුග්‍රහ කළ හැකි එකම දේ වටිනාම දේ ධර්ම දාණය. මොකද ඒක හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨයි සත්‍යයේ කෙනෙකුගේ සසර සහ නිවන තීරණය වෙන්නේ සද්ධර්මයේ තුල. අපිට පුළුවන් නම් ඒ සද්ධර්මයේ තව කෙනෙකුට එක බණපදයක් විදිහට දෙන්නට ඒ කෙනා අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක් විඳින දේ දුරු කරන්න අවශ්‍ය දේ යටි දීලා තියෙන්නේ. අපිට පුළුවන් කෙනෙකුට කන්න ටිකක් දෙන්න, ඉන්න ගෙවල් දොරවල් හදලා දෙන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අනන්ත සසරකට සාපේක්ෂව මේක තප්පරයකටවත් කරපු දව්වක් නෙමෙයි ඒක. නමුත් දුකෙන් මිදෙන මාවතක් පෙන්ලා දෙනවා නම් ක්‍රමවේදයක් පෙන්ලා දෙනවා නම් ඒ අනුව හිත තියෙන කෙනෙක් එක ප්‍රඥාව එක මොහොතකට හරි වඩනවා නම් අන්න ඒකට ඒ කරන උපකාරය මහත්ම කල්යාණ මිත්‍රකම මහත්ම කුසලය ඒ නිසයි මේ සියලු දන් පරදවා ධර්ම දාණය දෙනවා කියලා කියන්නේ